සිහි කරගත්ත බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනාවක තියෙන එක්තරා දහම් කාණ්ඩයක්. මේ දහම් කොටසේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා අනිත්‍ය සංඥා භික්කවේ භාවිතා බහුලී කතා මහප්පලා හෝති මහානිසංසා. මේ අනිත්‍ය සංඥාව මහණෙනි යම්කිසි කෙනෙක් භාවිතා කරනවා නම් බහුල වශයෙන් පුරුදු කරනවා නම් මහත්ඵලයි මහානිසංසයි කියලා. එතකොට මේ අනිත්‍ය සංඥාව කියලා කියන දේ බහුල වශයෙන් පුරුදු පුහුණු කළ යුතු සංඥාවක්. එතකොට එතනදී මහත්ඵල මහානිසංස විපාකක් වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා අමතෝ ගදහා අමත පරියෝසානාති මේ නිවන නිවනට බර වෙලා ඒ වගේම නිවන අවසාන කරගෙනයි මේ අනිත්‍ය සංඥාව පුරුදු කරන කෙනාගේ වැඩපිළිවෙල තියෙන්නේ. එතකොට යම්කිසි කෙනෙක් අනිත්‍ය සංඥාව දිගින් දිගට පුරුදු කරනවා නම් ඒ කෙනාට මහත්ඵල මහානිසංස ලැබෙනවා වගේම නිවනට බර වෙලා නිවන අවසන් කරගත්ත වැඩපිළිවෙලක තමයි ඒ කෙනා වාසය කරන්නේ. ඉතින් මෙන්න මේ කාරණාව බුදුරජාණන් වහන්සේ විස්තර කරලා දෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනිච්ච සංඥා ಪರಿචිතේන භික්කවේ භික්ඛුනෝ චේතසා බහුලං විහෙරතෝ මේ අනිත්‍ය සංඥාව සහිත සිතින් යම්කිසි ශ්‍රාවකෙක් ඒ තමාගේ හිත තුළ බහුල වශයෙන් මේක පුරුදු පුහුණු කරමින් වාසය කරනවා නම් ලාභ සත්කාර සිලෝකේ චිත්තං පතිලියති. මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලින් සිත හැකිලිලා යනවා කියනවා. පතිකුටති පතිවට්ටති න සම්පර න සම්පසාරියති. නිරන්තරයෙන්ම මේ හිත මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලින් ආපස්සට හැකිලෙනවා. පෙරලිලා යනවා. ඒ වගේම මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට හිත විසිරීලා පැතිරිලා යන්නේ නැහැ කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා උපේක්ඛාවා පාටිකොල්්‍යතාවා සන්තාතේ යම් ආකාරයකින් මේ උපේක්ෂාවෙන් යුක්ත සිතක් උපදිනවාද ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලින් අන්න ඒ වගේ ස්වභාවයක් ඇති වෙනවා කියනවා. එතකොට ඒක ඇති වෙන්නේ මේ අනිත්‍ය සංඥාව පුරුදු පුහුණු කරන කෙනාට විතරයි. එතකොට අනිත් කෙනාට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබෙනකොට හිත උපේක්ෂාවටපත් වෙන්නේ නැහැ. අනිත්‍ය සංඥාව කියලා කියන්නේ කොහොමද? අනිත්‍ය කියලා කියන්නේ නিত্য නැහැ කියන එක. දැන් සමහර ඔබ අහලා ඇති සමහර විස්තර කිරීම් තියෙන අනිච්ච කියන එක මේ න ඉච්ච කියලා විස්තර කරනවා. නමුත් ඒක වැරදි. අනිච්ච කියලා කියන්නේ න නිච්ච කියන එක. ඒ කියන්නේ නිත්‍ය නෑ කියන එක. නිත්‍ය නැති ස්වභාවය තමයි අනිත්‍ය කියලා කියන්නේ. ස්ථිර නැති, නිත්‍ය නැති, ස්ථිරෝ පිහිටා නැති, සදාකාලික නැති දේ තමයි අනිත්‍ය කියලා කියන්නේ. එතකොට මේ අනිත්‍ය සංඥාව කියලා කියන්නේ අනිත්‍ය වශයෙන් හඳුනා ගැනීම. දැන් සාමාන්‍යයෙන් මේ ලෝකේ මේ තියෙන දේවල් අපි ගත්තොත් එහෙම මේ කාරණා කීපයකට ගොනු කරන්න පුළුවන්. ඒ තමයි ඇස කන නාසය දිවකය මනස. ඊළඟට ලෝකේ අපිට පේන අපි විඳින දේවල් ටික ඔක්කොම අපිට එක තැනකට ගොනු කරන්න පුළුවන්. ඒ තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, සිතිවිලි. එහෙමත් නැත්නම් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පංච උපාදානස්කන්ධය. එහෙම නැත්නම් පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ, විඥාන කියන ධාතු හය. මෙන්න මේ විදිහට මේ ලෝකේ තියෙන දේවල් අපිට දකින්න පුළුවන්. දැන් මේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන ආකාරයට මේ සියලු දේවල් වල පවතින්නේ කුමනාකාර ස්වභාවයක්ද කියලා අපි ටිකක් විමසලා බලමු. දැන් ඇස ගත්තොත් එහෙම ඇස කියන්නේ සදාකල් පවතින දෙයක් නෙමෙයි. ඇසට පේන රූපේ ගත්තත් සදාකල් පවතින දෙයක් නෙමෙයි. මේ ඇහැට පේන රූපෙත් වෙනස් වෙනවා. දැන් බලන්න අපි වසරින් වසර වයසට යනකොට අපේ ඇස වෙනස් වුණා වගේම අපේ ඇහැ ඉදිරියේ තිබුණු රූප ටිකත් වෙනස් වෙලා තියෙනවා. ඇහැ ඉදිරියේ තිබුණු රූප වලටයි නිතර අපි දැකපු කියපු පුද්ගලයන්ගේ රූප. නිතර අපිට දකින්න ලැබුණු නිවාසවල, යාන වාහනවල, බඩු බාහිර ආදී ඇඳුම් පැළඳුම් වල අපිට ඇහැට පේන දර්ශනයි. එතකොට මේ හැම දෙෙම ඇහැට පේන මේ රූප ස්වභාවයන් පවා වෙනස් වෙලා තියෙනවා. ඇස වෙනස් වෙද්දී. ඒ වගේම තමයි කනත් ශබ්දයක් වෙනස් වෙනවා. ඒ වගේම තමයි නාසයත් ගඳ සුවඳත් වෙනස් වෙනවා. දිවත් රසයක් වෙනස් වෙනවා. කයත් පහසක් වෙනස් වෙනවා. මනසත් සිතවිලිත් වෙනස් වෙන ස්වභාවයට අයිති. එතකොට මේ සියල්ල වෙනස් වෙනවා කියලා කියන්නේ ඇස කන නාසය දිව කය මනස රූප ශබ්ද ගන්ධ රස පහස සිතවිලි කියන මේ ආයතන හයට සම්බන්ධ ආධ්‍යාත්මික බාහිර අරමුණු සියල්ල නිට්ටි නැහැ අනිත්‍යයි ඊළඟට මේ රූපය රූප වේදනා සංඥා සංඛාර විඥානවල රූප කියලා කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හැදුණු කොටස්. සතර මහා ධාතු කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ පඨවි කියන්නේ තද ගතිය, ආපෝ කියන්නේ තෙත ගතිය, තේජෝ කියන්නේ උණුසුම් ගතිය, වායෝ කියන්නේ වායුමය ස්වභාවය. මේ හතරෙන් තමයි මේ රූප කොටස හැදිලා තියෙන්නේ. දැන් තමාගේ සලකන ශරීරය ගත්තත් තදගතිය යුක්ත කොටස් වලින් මේ මේ හැදිලා තියෙනවා මේ රූපේ. එතකොට දිරලා ගියාට පස්සේ පස් වෙනවා. කෙස්ලොම් නියද සම්මස්නහර ඇට ඇට මිදුළු කියන්නේ තදගතිය යුක්ත දේවල් දිරලා යද්දි පස් වෙනවා. පිටසීම සරව ලේ දහඩිය තෙල් මන්ද කඳුළු ආදී දේවල් තෙතගතියෙන් හැදිලා තියෙන්නේ දිරා යනකොට ජලයට එකතු වෙනවා. ඊළාට ආශ්වාස ප්‍රශ්වාස වාතයේ කුසේ වාතය බඩවැල් වල වාතය වශයෙන් මේ වායු කොටස් පිටලා තියෙනවා. ඊළාට උෂ්ණත්වයක් පිහිටලා තියෙනවා. කයේ දැවිලි තැවිලි ඇති වෙන උෂ්ණත්වයක් තියෙනවා. එතකොට මේ කොටස් හතරෙන් තමයි මේ රූප කොටස හැදිලා තියෙන්නේ. එතකොට මේ රූපපාදානස්කන්ධයේ ස්වභාවය තමයි නිත්‍යනේ අනිත්‍ය වෙලා යනවා. නොයේ කොයස් තරාතිරම් වල පහු කරගෙන මෙතෙන්ටපත් වෙද්දී අතීතයේ විවිධ වයස් වල අපි ගත කරද්දී අපිට තිබුණු කෙස්ලොම් නියද සම්මස්නහරයට ඇට මිදුළු පිටසෙම සරවලේ දහඩිය ඊළඟට මේ වායු කොටස් මේ උණුසුම ඒ අතීතයේ තිබුණේ නෙමෙයි දැන් තියෙන්නේ. ඒ සියල්ල වෙනස් වෙලා ගිහිල්ලා. එතකොට මේකෙන් තේරෙන රූප උපාදානස්කන්ධය නිට්ටය නැ අනිත්‍යයි. වේදනා උපාදානස්කන්ධය කියන්නේ සැප විඳීම, දුක් විඳීම, සැප දුක් රහිත විඳීම. සැප විඳීම කියන දේ සදාකාලිකව අපි ළඟ තියෙන්නේ දුක් විඳීමත් සදාකාලිකව අපි ළඟ තියෙන්නේ සැප දුක් රහිත විඳීමත් වෙනස් වෙලා යනවා. ඒ නිසා මේ වේදනා උපාදානස්කන්ධයත් නිත්‍ය නැති අනිත්‍ය දෙයක් වශයෙන් ශ්‍රාවකයට තේරුම් ගන්න පුළුවන්. ඊළඟට සංඥා උපාදානස්කන්ධය. සංඥා උපාදානස්කන්ධය කියන්නේ හඳුනා ගන්නා ස්වභාවය. රූප හඳුනා ගන්නවා, ශබ්ද හඳුනා ගන්නවා, ගඳ සුවඳ හඳුනා ගන්නවා, රස හඳුනා ගන්නවා, කයට පහස හඳුනා ගන්නවා, සිතට සිතුවිලි හඳුනා ගන්නවා. හඳුනා ගන්න ස්වභාවය ස්ථිර නැහැ. එක වෙලාවක එක රූපයක් හඳුනා ගනිද්දී තව වෙලාවක තව රූපයක් හඳුනා ගන්නවා. එක වෙලාවක එක හඬක් හඳුනා ගනිති, තව වෙලාවක තව හඬක් හඳුනා ගන්නවා. එතකොට හඳුනා ගන්නා ස්වභාවය කියන මේ සංඥා උපාදාන ස්කන්ධය නිට්ටය නැ අනිත්‍යයි, අස්තිරයි. ඊළඟට සංකාර උපාදාන ස්කන්ධය. ඒ කියන්නේ මේ චේතනා පහල කරමින් කර්ම සකස් වීම. අපි ධර්මයේ තුල අහලා තියෙන චේතනාව තුල තමයි කර්මය සකස් වෙන්නේ. චේතනා මුල් කරගෙන තමයි සිතින්, කයින්, වචනයෙන් කර්ම කරන්නේ. එතකොට මේ චේතනාව තුළ කර්ම සකස් වීම තමයි සංඛාර කියන්නේ. එතකොට මේ භවයක් භවයක් පාසා මේ නොඑක් හිත මුල් කරගෙන කරන දේවල් නිසා විපාක පිණිස කර්ම සකස් වෙනවාද? අන්නේ විපාක පිණිස සකස් වෙන කර්ම ස්වභාවයන් නිත්‍ය නැහැ. දැන් අපිට අතීත දිව්‍ය ලෝකයේ විපාක පිණිස කර්ම සකස් වුණා නම් අද අපි මේ දිව්‍ය ලෝකවලින් චුත වෙලා ඇවිල්ලා තියෙනවා. අතීතයේ අපිට තිරිසන් ලෝකවල විපාක පිණිස කර්ම සකස් වුණා නම් අද අපි තිරිසන් ලෝක අතහැරලා මේ මිනිස් ලෝකේ ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අපිට දකින්න පුළුවන් ඇතැම් මිනිසුන් මිනිස් ලෝකේ විපාක මිනිස් කර්ම අවසන් වෙලා මිනිස් ලෝකයෙන් චුත වෙලා මරණයටපත් වෙලා නැවත වෙනත් പ്രേත ලෝකවල නිරේ දුක්ඛිත අභව ස්ථානවල උපදිනවා. එතකොට මේකෙන් තේරෙන්නේ මේ විපාක පිණිස සකස් වෙන කර්මය නිත්‍ය නෑ අනිත්‍යයි. අස්තිර ස්වභාවයට අයිති. ඊළඟට විඥානය, විඥාන උපාදාන ස්කන්ධය. විඥානය කියලා කියන්නේ විශේෂයෙන් දැනගන්නා ස්වභාවය. දැන් ඇහින් රූපයක් දකිනකොට විශේෂයෙන් අපි ඒ රූපෙට අදාළ නම රූපෙට අදාළ පැනවීම් රාශියක් එක්ක අපේ රූපේ දැනගන්නවා. දැන් අපි හිතමු අපි ලී වලින් හැදුණු මේසයක් දිහා බලනකොට අපි ඇස හඳුනාගන්නේ ලී. ලී වල වර්ණය අපි අපේ ඇස හොඳට හඳුනා ගන්නවා. ලී වල වර්ණය හඳුනගෙන අපි මේ මේසය දකින්නේ ලෑල්ලක් විදිහට නෙමෙයි. අපි මේසය දැනගන්නේ මේසයක් විදිහට. එතකොට මේසය කියලා අපි දැනගන්නවා ලෑල්ල කියලා දැනගන්න නම් මේ කකුල් හතර අයින් වෙලා ලෑල්ලක් විදිහට වෙනම තියෙන්න ඕනේ. එතකොට අපි ලෑල්ලක් කියලා දැනගන්නවා. අන්න ඒ වගේ දැන් යකඩ කෑලි දෙක තුනක් තිබ්බා කියලා අපි ඒ යකඩ කෑලි දෙක දෙක තුන අපි දැනගන්නේ නැහැ මේ මෝටර රථයක් කියලා. නමුත් මේ යකඩ කැබලි දෙක තුන මෝටර රථයක හැඩයට පිහිටලා තිබුණොත් අන්න අපි දැනගන්නා මෝටර රථයක් කියලා. අන්න ඒ වගේ මේ විශේෂයෙන් දැනගන්නා ස්වභාවය. ඒක සංයුක්ත නිකායේ තුන්වෙනි කොටසේ සඳහන් වෙන්නේ විජානාති විජානාති කියන අර්ථයෙන්. ඒකට විජානාති කියලා කියන්නේ විශේෂයෙන් දැනගන්න ස්වභාවය. මේ විශේෂයෙන් දැනගන්න දේවල් දැන් අපි පුද්ගලයෙක්ව දැක්කට පස්සේ යා විශේෂයෙන් දැනගන්නවා. යාගේ නම අපිට සිහිපත් වෙනවා. එහෙම නැත්නම් යාගේ උස මහතින් අපි යා විශේෂයෙන් දැනගන්නවා. යාගේ යා මොන රටේද කියන එකෙන් අපි විශේෂයෙන් දැනගන්නවා. මේ ආදි වශයෙන් දැන් යාන වාහනයක්, ගොඩනැගිල්ලක්, ගමක්, පළාතක්, ඒ වගේම උපකරණයක්, අහසේ ගමන් කරන දෙයක් විශේෂයෙන් අපි දැනගන්නවා. ඒ විශේෂයෙන් දැනගන්නා ස්වභාවය තමයි විඥානෝපාදානස්කන්ධේ. දවසක් තිස්සේ ගත්තොත් එහෙම එකම එක දැනගැනීමක් පමණක් නෙමෙයි සකස් වෙන්නේ. උදේ ඉඳලා රාත්‍රී නිින්දට යනකම් ගත්තොත් ඇසෝස්සේ නොයේක ආකාර දේවල් විශේෂයෙන් දැනගන්නවා. කන ඔස්සේ නොයේක ආකාර දේවල් දැනගන්නවා. ඊළඟට නාසයට නොයේක ආකාර දේවල් දැනෙනවා. දිවට නොයේක ආකාර දේවල් දැනෙනවා. එතකොට එකම දෙයක් දැනෙන්නේ නැති විවිධ විවිධ දේවල් දැනෙන ස්වභාවය නිසා මේ එක දෙයක් දැනිලා ආයෙ ඒක නැති වෙලා ආයෙ තව දෙයක් දැනෙන ස්වභාවයක් තියෙන නිසා මේ විඥාන උපාදානස්කන්ධේ ස්ථිර නැහැ, නිත්‍ය නැහැ, අනිත්‍යයි. එතකොට මෙන්න මේ පහ උපාදානස්කන්ධ පහම අනිත්‍යයි කියලා හොඳින් තේරුම් අරගෙන මේ උපාදානස්කන්ධ පහ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් හඳුනා ගන්න උත්සාහ කරනවා. ඇස කන නාසය දිව කය මනස රූප ශබ්ද ගන්ධ රස පහස සිතිවිලි අනිත්‍ය වශයෙන් හඳුනා ගන්න උත්සාහ කරනවා. මෙන්න මේ විදිහට අනිත්‍ය වශයෙන් හඳුනගන්න උත්සාහ කරනකොට අනිත්‍ය වශයෙන්ම හඳුනගන්නට පුළුවන් ස්වභාවයක් ඇති වෙනවා. අන්න එතකොට තමයි මේ අනිත්‍ය සංඥාව පුරුදු වෙලා තියෙන්නේ. දැන් අනිත්‍ය වශයෙන් හඳුනගන්නවා කියන එක මේ අපි මේ කෘතිමව කරන දෙයක් නෙමෙයි. ඒකට හේතුව ඇත්තටම අනිත්‍ය නිසා. ඇත්තටම නිත්‍ය දෙයක් අනිත්‍යයි කියලා හඳුනගන්නවා නම් අන්න එතන කෘතිමව බොරුවට කරන දෙයක්. නමුත් මෙතන ඇත්තටම අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන්ම හඳුනා ගන්නවා. අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන්ම හඳුනා ගන්නවා. නමුත් දැන් තියෙන්නේ ඕකේ අනිත් පැත්ත. දැන් තියෙන්නේ අනිත්‍ය දේ නිට්ටය වශයෙන් හඳුනා ගන්නවා. දැන් අපි ගත්තොත් පුද්ගලයෙක් දැස ගත්තොත් පුද්ගලයෙකුගේ තියෙන ශරීර ලක්ෂණ ශරීර ස්වභාවය අපි හිතමු කෙනෙකුගේ කළු පාටට බොහොම ලස්සනට පැහැපත්ව කෙස් තියෙනවා. එතකොට කෙනෙක් ඒ කෙස් ටික දැකලා ඒ පුද්ගලයාට වශී වෙලා යන්නේ ඒ කෙස් අනිත්‍ය වූ කෙස් නිට්ටය වශයෙන් හඳුන ගන්න නිසා. එයාට ඒ වෙලාවේ අංශු මාත්‍රයකින් මතක් වෙන්නේ මේ කෙස් ටික සුදු වෙනව නේද කියලා. මේ කෙස් ටික හැලෙනව නේද කියලා පොඩ්ඩක්වත් මතක් වෙන්නේ නැහැ. ඊළඟට කෙනෙකුගේ මේ හැමක පාටකට තව කෙනෙක් වශී වෙනවා නම් එතන තියෙන්නේ මේ අනිත්‍ය වූ සමේ වර්ණය අනිත්‍ය වශයෙන් හඳුනා නොගැනීමක්. අනිත්‍ය දේ නිට්ටය වශයෙන් හඳුනගත්තට පස්සේ වශී වෙලා යනවා. ඊළඟට කෙනෙකුට තව කෙනෙක්ගෙන් ප්‍රශංසාවක් ලැබෙනකොට ප්‍රශංසාව කියන දේ තමන්ගේ කනට ඇහෙන දෙයක්. ඒ වගේම තව කෙනෙක් තමන් ගරු කරන කෙනෙක් තමන්ට hina වෙලා කතා කරනකොට තමන්ට ඒක ලොකු සතුටක් ඇති වෙන දෙයක්. එතකොට ඒ දේවල් දකිනකොට ඇහෙනකොට මේ ශ්‍රාවකෙක් නම් කල්පනා කරන්නේ මේ රූපය අනිත්‍යයි. මේ ශබ්දය අනිත්‍යයි. නමුත් එහෙම නැති කෙනා කල්පනා කරන්නේ මේ ශබ්දය නිට්ටයයි. මේ හිණාව නිට්ටයයි. මෙයා මේ විදිහටම මට හැමදාම ප්‍රශංසා කරයි. මේ විදිහටම හැමදාම මට හිණාවේ. මේ විදිහටම හැමදාම මට සලකයි. කියලා අනිත්‍ය දේ නිට්ටය වශයෙන් ග්‍රහණය කරගන්නවා. ඊට පස්සේ යම් කිසි ප්‍රශ්නයක් හෝ වෙලා බනින්න පටන් ගත්තොත් අන්න දුකටපත් වෙනවා, කඩා වැටෙනවා, කැළඹෙනවා. හිනා වෙන්න නැතුව ගියොත් එහෙම දුකටපත් වෙනවා, කඩා වැටෙනවා, කැළඹෙනවා. එතකොට මේකෙන් තේරෙන්නේ අනිත්‍ය දේ නිට්ටය වශයෙන් තමයි මේ ලෝකයා පිළි අරගෙන තියෙන්නේ. එතකොට එතන තියෙන්නේ ඇත්තටම නැති දෙයක්. ඒ ඒ නැති විදිහට තේරුම් අරගෙන තමයි ලෝකයා වාසය කරන්නේ. එතකොට මේ දැන් සාමාන්‍යයෙන් නිට්ටය නැති දේ අනිත්‍ය දේ නිට්ටය වශයෙන් තේරුම් අරගෙන වාසය කරනකොට එතන තියෙන ලොකු රැවටීමක්, මුලාවක්, අනුතරපත් වෙන ස්වභාවයක්. නිටතරම මේ දේවල් නිසා දුකටපත් වෙනවා. හරියට මේ කුඩා ළමයේ Tamanට ලැබෙන දේවල් Tamanට ලැබෙන දේ සෙල්ලම් බඩු ඒ වගේ දේවල් හැමදාම Taman ළඟ තියෙයි කියලා හිතාගෙන කටයුතු කරගෙන යනකොට ඒ දේවල් කැඩෙනවා බිඳෙනවා. එතකොට හඬා වැළපෙනවා. එවන් වූ ස්වභාවයක් තමයි අද වැඩිහිටියා බවට පත් උනක් තියෙන්නේ. මොකද ඒකට හේතුව අනිත්‍ය දේ නිට්ටය වශයෙන් වැළඳගෙන සිටින්නේ. එතකොට දැන් මෙන්න මේ ස්වභාවය අනිත් පැත්ත හරවනවා අනිත්‍ය සංඥාව පුරුදු කරන කෙනා අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන්ම හඳුනා ගන්නවා. එතකොට අනිත්‍ය සංඥාව පුරුදු කරා නම් එයාට ලාභයක් ලැබුණත් එකයි නැතත් එකයි. අනිත්‍ය සංඥාව බහුල වශයෙන් පුරුදු පුහුණු වුණා නම් සත්කාර ලැබුණත් එකයි නැතත් එකයි. අනිත්‍ය සංඥා බහුල වශයෙන් පුරුදු පුහුණු වුණා නම් කීර්ති ප්‍රශංසා ලැබුණත් එකයි නැතත් එකයි. එතකොට ඒ වගේ කෙනෙක්ට රැකිරක්ෂා ස්ථානයක බොහෝම සාමකාමීව නිදහසේ සැනසille මධ්‍යස්තව ඉන්න පුළුවන්. ඒ වගේ කෙනෙක්ට නිවසක බොහොම සාමකාමීව නිදහසේ සැනසille මධ්‍යස්ත වෙන්න පුළුවන්. ඒ වගේ කෙනෙකුට පැවිදි ජීවිතයක උනත් බොහොම සාමකාමීව නිදහසේ මධ්‍යස්ත සැනසille වාසය කරන්න පුළුවන්. මොකද ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබුණත් එකයි නැතත් එකයි. එතකොට මෙන්න මේ මධ්‍යස්ථභාවය ඇති වෙන්නේ අනිත්‍ය සංඥාව බහුල වශයෙන් පුරුදු පුහුණු වුණාට පස්සේ. අනිත්‍ය සංඥා බහුල වශයෙන් පුරුදු පුහුණු වුණු කෙනා තේරුම් ගන්නවා එහෙනම් මගේ හිතේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට තවදුරටත් කැමැත්තක් නැහැ. ඒ නිසා මගේ ජීවිතය තුළ නිදහස් වීමක් තියෙනවා. අනිත්‍ය සංඥාව බහුල වශයෙන් පුරුදු පුහුණු වෙලා කියලා. දැන් බලන්න අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විදිහට බුදුරජාණන් වහන්සේ කොයි විදිහටද ජීවත් වුනේ කියන එක අපි හොඳට ආදර්ශයට ගන්න ඕනේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානා තාක් කල්ම ජීවත් වුණේ බොහෝම අවශ්‍යතා අඩු අල්පේච්ච ජීවිතයක්. එතකොට මේ බුදුරජාණන් වහන්සේට තිබුණ අවශ්‍යතා බොහොම අඩුයි. අවම අවශ්‍යතා සහිතව සැපසේ සුවසේ වාසය කළා. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ මේ ඇට්ටේරියා වනයේක මේ මේ තෙත කාලෙදී හරක් ඇවිදලා ගිහින් වියලි කාලෙදී ඒ මේ හරක්ගේ කුර ගැටුණු තැන්වල මේ ඒ තෙත කාලෙදී වලවල් හැදිලා වියලි කාලෙදි මේක වේලුණාට පස්සේ බොහොම මේ කටු සහිත පොළොවක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ඇටේරියා වනේ මේ කටු සහිත පොළොවේ සිවුර එලාගෙන සැතපෙනවා. සැතපීලා මේ විදිහට ඉන්නවා දකිනවා මේ ඇටේරියා වනේ මැදින් ගමන් කරන එක්තරා තරුණේ. මේ තරුණයා බුදුරජාණන් වහන්සේව දැකලා පුදුමයටපත් වෙනවා මේ කටු සහිත මේ කුරවල් වල කුරවල් නිසා කටු හැදුණු මේ කර්කසොණු මේ පොළවේ කොයි විදිහටද මේ බුදුරජාණන් වහන්සේ කොහොමද මේ සුවසේ වාසය කරන්නේ මේ සැතපෙන්නේ කොහොමද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමිනී භාගතුන් වහන්සේ ඔබ වහන්සේ මේ මෙතන සැතපෙලා ඉන්නවා. මේ කර්කස පොළොවේ කොහොමද මෙතන සුවසේ නිින්ද ගියාද කියලා අහනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා පින්වත් තරුණය පින්වත් මානවකය මේ තුන් ලෝකයේම සුවසේ සැතපෙනවා නම් සැතපෙන්නේත් තථාගතයන් වහන්සේ කියනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා. ඔන්න යම්කිසි කෙනෙක් ඉන්නවා කිසිදු කෙනෙකුට තමන්ගේ නිින්දට බාධාවක් කරන්න බැරි වෙන විදිහට දුර ඈත පළාතක ගයක් හදාගෙන දොර දොර ජනෙල් සියල්ලම වහලා අගුළු දමාගෙන කිසිම මිනිසෙකුට එන්න බැරි වෙන විදිහට මේ හුදකලාවත් හදාගෙන නිවස ඇතුළට වෙලා බොහෝම සැපසහිත පලස් අතුරපු සැපසහිත මෙත්ත අතුරපු උඩුයන් බැඳපු ඇඳකට වෙලා නිදාගෙන ඉන්නවා කියනවා. මේ උඩුයන් බැඳපු ඇඳට වෙලා නිදාගෙන ඉන්න වෙලාවේ වචනයකින්වත් හුස්ම පොදකින්වත් Tamanට ශබ්දයකින් බාධා කරන්නේ නැති හතර දෙනෙක් හතර පැත්තේ ඉඳගෙන පවන් සලනවා කියනවා මදුරුවෙකුගෙන්වත් ඊළඟට මැස්සෙකුගෙන්වත් දහඩිය බිඳකින්වත් පීඩාවකට පත් නොවේවා කියලා. හතර දිශාවෙන් හතර පැත්තේ ඉඳගෙන පවන් සලසල ඉන්න වෙලාවේ සුවපහසු සයනයකින්දී මේ පුද්ගලයා රාගය ප්‍රහාණය නොකළ කෙනෙක් නම් ද්වේෂය ප්‍රහාණය නොකළ කෙනෙක් නම් මෝහය ප්‍රහාණය නොකළ කෙනෙක් නම් භාගතුන් වහන්සේ පෙන්වලා දුන්නා ඒ සයනය සයනය තුල වැතිරිලා රාග ගින්නෙන් දැවි දැවි මේ පැත්තට පෙරලි පෙරලි මේ පැත්තට පෙරලි පෙරලි නිින්ද යනකන් දුක් විඳිනවා කියනවා ද්වේෂ ගින්නෙන් දැවි දැවි මේ පැත්තට පෙරලි පෙරලි මේ පැත්තට පෙරලි පෙරලි නිින්ද යනකන් දුක් විඳිනවා කියනවා මෝහ ගින්නෙන් දැවි දැවි මේ පැත්තට මේ පැත්තට පෙරලි පෙරලි නිින්ද යනකන් දුක් විඳිනවා කියනවා එතකොට ඒ පුද්ගලයාට ඒ තරම් සැපසහිත සයිනයක් ලැබිලා පවන් සලන්නට හතර දිනක් හතර පැත්තේ ඉඳලත් උදගලා පැත්තක තට්ටු කරන්නවත් කෙනෙක් නැති තැනක ගයක් හදාගෙන කාමරයක සැතපෙලා හිටියත් දුකසේම කියනවා සයනය කරන්න. දුකසේම සයනය කරද්දී දුකසේම අවදිනවා කියනවා. නමුත් භාගතුන් වහන්සේ රාගය ප්‍රහාණය කරලා වාසය කරන්නේ. බුදුරජාණන් වහන්සේ ද්වේෂය ප්‍රහාණය කරලා වාසය කරන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ මෝහය ප්‍රහාණය කරලා තමයි ජීවත් වුනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කර්කස පොලෝක සැතපුණත් බොහෝම සුවසේ සැතපෙන කෙනෙක් කියලා තථාගතයන් වහන්සේ පෙන්වලා දුන්නා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ භෞතික සම්පත් වලින් සැප හොයන්නට උත්සාහ කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ සුවය, තමන් වහන්සේගේ සැනසීම, තමන් වහන්සේගේ මේ නිදහස් වීම, විමුක්තිය ඒ සියල්ල උපදවගත්තේ අභ්‍යන්තරය තුල පැවති රාග දේශ මොහ සියල්ල ප්‍රහාණය කොට දැමීමෙන්. ඒ බුදුරජාණන් වහන්සේ බිම නිදාගත්ත කෙනෙක්. බිම සැතපුණු කෙනෙක්. ඊළඟට සැතැම් අවස්ථාවල බුදුරජාණන් වහන්සේ මේ ගම්නියම් ගම් පුරා සැරිසරාගෙන වැඩම කරද්දී ඒ බුදුරජාණන් වහන්සේට රාත්‍රිය නවාතැන් ගන්නට ලැබෙන්නේ සමහර වෙලාවට මේ වළං හදන තැන්වල ශාලාවල් වල. ඉතින් ඒ වගේ අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ ඒ ශාලාව ඇතුළට ගිහින් ඒ ශාලාවේ කොනක තිබුණු පිදුරු ටිකක් අරගෙන බිම අතුරලා ඒ පිදුරු උඩින් දෙපට සිවුර තියලා තමයි එතන භාගතුන් වහන්සේ වැඩ සිටින්නේ. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ බිම මේ වළං හදන තැන් කියන්නේ නිතරම මේ දුහුවිලි මැටි රැඳෙන තැන්. එතකොට ඒ වගේ තැන්වල පිදුරු ටිකක් එලාගෙන දෙපඩ සිවුර ඒ මතින් තබලා සැතපෙන්නට භාවනා කරන්නට තරම් නිහතමානීකමක් අපේ බුදුරජාණන් වහන්සේට තිබුණා නම් ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වන අපි කොයි විදිහට නිහතමානීව කල්පනා කරන්න ඕනේද? කොයි විදිහට අපේ කොයි විදිහට අපේ අවශ්‍යතා අවම කරගන්න ඕනේද කියලා අපිට හිතලා බලන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ තරම් මේ තුන් ලෝකෙම ජයගත්ත රාග ద్వේෂ මෝහ ප්‍රහාණය කළ දෙවියන්ගේ බඹුන්ගේ රාජ රාජ මහා මාත්‍යාදී මේ ශ්‍රාවකයන්ගේ උපාසකයන්ගේ මේ ගිහි අයගේ වැඳුම් පිදුම් ලැබපු තථාගතයන් වහන්සේ කොහොමද මේ ගමක් ගමක් පාසා ඉදගෙන යනකොට වාසය කළේ කියලා සිහි කරන්න සිහි කරන්න අපිට තේරෙනවා බුදුරජාණන් වහන්සේ හැම විටම මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාම මේ මධ්‍යස්ථව හිටපු කෙනෙක්. එතකොට මේ දේවල් බෙදා ගන්න බැරුව පොරකකා හිටපු කෙනෙක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ සියල්ල අතහැරලා වාසය කළ කෙනෙක්. එතකොට ඒ වගේ ශාස්ත්‍රෝන් වහන්සේ නමකගේ ශ්‍රාවකයෝ නේද අපි කියලා අපි කල්පනා කරනකොට අපිට සතුටක් උපදින්න ඕනේ. ඒ වගේම අපේ තියෙන දුර්වලතා තියෙනවනම් බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ ගත කරපු ආකාරය දැකලා අපි සාකස ගන්න ඕනේ. දැන් සමහර අය ඉන්නවා අපිට මුණ ගැහිලා තියෙනවා ඒ අය මේ උපන් දවසේ ඉඳලා අවුරුදු 40ක් 50ක් යනකම් කවමදාකවත් මේ බිම නිදාගෙන නැහැ. එතකොට ඒ தත්වයක් ඒ වගේ தත්වයක් Taman පුරුදු පුහුණු වෙලා තියෙනකොට හදිසි අවස්ථාවක ඔන්න Taman වන්දනා ගමනක් යනවා. බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්න යන්නේ නමුත් අපි යන යන තැන්වල අපිට ඇඳවල් නැහැ. ඔන්න බිම නිදාගන්න සිද්ධ වෙනවා. එතකොට Taman පීඩාවටපත් වෙනවා. දුකටපත් වෙනවා. කැළඹිල්ලකටපත් වෙනවා. නිින්ද යන්නේ නැහැ. සමහර අය ඉන්නවා ඒ අයට එක්තරා වැසකිලි රටාවකට ඒ අය පුරුදු වෙලා තියෙන්නේ. හදිසියේ වන්දනා ගමනක් ගිය වෙලාවක හෝ භාවනා කරන්න හුදකලාවට ගිය වෙලාවක හෝ ඒ අවශ්‍යතාවයන් වෙනස් වෙනකොට අන්න තමන්ගේ තමන් බොහොම වික්ෂිප්ත වෙනවා කලබල වෙනවා කැළඹිලා යනවා එතකොට මේ ස්වභාවයට හේතුව අපි අවශ්‍යතා බහුල කරගෙන අපේ ජීවිතේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ ජීවිතය තුළින් ආදර්ශයට අරගෙන අපි මේ සරල භාවය පුරුදු කරගන්නේ නැහැ ඒකයි මේකට හේතුව. දැන් අපි ගත්තොත් එහෙම අපිට මේ දුෂ්කරම කාලයක් උදා වුණොත් යම් විදිහකින් මහා දුර්භික්ෂ සමයක් උදා වුණොත් අපි සාමාන්‍යයෙන් මේ කන්නේ නැහැ කියලා වෙන් කරගෙන ඉන්න ආහාර පවා කන්න සිද්ධ වෙනවා. නමුත් මේ ආහාර පාන බහුල කාලවලදී තමයි අපි කන ආහාර සහ නොකන ආහාර වශයෙන් අපිට බෙදන්න පුළුවන් වෙලා තියෙන්නේ. නමුත් ආහාර පාන දුරු මේ දුර්ලභ කාලෙක දුර්භික්ෂ කාලෙක අපිට ලැබෙන්නේ අපි නොකන ආහාරයක් නම් අන්නේ නොකන ආහාරෙත් එක්ක අපිට ආහාර ගන්න සිද්ධ වෙනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ පැවිදි ජීවිතයට පත් වුණාට පස්සේ ඒ පැවිදි ජීවිතයේ වාසය කරන්නේ පිණ්ඩපාත භෝජනය පරම කරගෙනයි. එතකොට පිණ්ඩපාත භෝජනය තුළදී කවමදාකවත් ඒ ස්වාමීන් වහන්සේලා හිතන පතන දේ පිණ්ඩපාතයට ලැබෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. එතකොට යම් විදිහකින් පාරට බැස්සට පස්සේ නිවසක මොකක්ද වෙලා තියෙන්නේ ඒක තමයි ලැබෙන්නේ. සමහර වෙලාවට මේ පිණ්ඩපාත චාරිකාව අවසන් කරගෙනම එනකන් හොදි ටිකක්වත් ලැබෙන්නේ නමුත් නිවසක වාසය කරන කෙනෙක්ට හොදි අවශ්‍යතාවයට අනුව හොදි ටිකක් හදා ගන්නවා. එළවලු අවශ්‍යතාවයට අනුව එළවලු හදා ගන්නවා. නමුත් මේ පැවිදි ජීවිතයටපත් වුණු කෙනෙක් ඒ තමන්ගේ හිතේ තියෙන අවශ්‍යතාවයන්ට අනුව නෙමෙයි ලැබෙන්නේ. නමුත් ඒ ලැබෙන දේ තමන් භුක්ති විඳින්නේ සතුටින්. ඒකට හේතුව තමන් ඒ ආහාරය ගන්නේ Tamanට මේ ගිලින්න පහසු වෙන දෙයක් විදිහට ආහාරය ගන්නවා කියන අදහසින් නෙමෙයි. Tamanගේ දිව පිනවනවා කියන අදහසින් ආහාරය ගන්නව නෙමෙයි. පාට හදා ගන්නවා කියන අදහසින් ආහාරය ගන්නව නෙමෙයි. මස් හදා ගන්නවා කියන අදහසින් ආහාරය ගන්නව නෙමෙයි. ආහාරය ගන්නේ මේ ජීවිත යාත්‍රාව පවත්වාගෙන ගිහින් නිවන් මාර්ගය සම්පූර්ණ කරලා අරහත්ත්වයටපත් වෙන්න යම්කිසි අවශ්‍යයක් රැක ගන්න ඕනේද? ඒ නිසා තමයි මේ ආහාරය ගන්නේ. එතකොට උපන් වේදනාවන් යටපත් කරගන්නත් නූපන් දුක් වේදනා නූපදීම පිණිසත් තමයි ආහාර ගන්නෙ. එතකොට ඒ විදිහට ආහාරය ගන්නකොට ඒ පුදුමාකාර උපේක්ෂාවක් ඇති වෙනවා. ආහාර පාන නිසා ඇතිවන්නා වූ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට ඇලෙන ස්වභාවයනොත් හිත නිදහස් වෙනවා. දැන් අපි හොඳට අහලා තියෙන සිද්ධියක් තමයි අර මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පිණ්ඩපාත ගියපු අවස්ථා දෙකකදී එක අවස්ථාවකදී ලාදුරු රෝගියෙක් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට දානි පූජා කරද්දී ඒ ලාදුරු රෝගියාගේ හොඳටම දිරලා ගියපු මස් දිය වෙලා ගියපු ඇඟිල්ලක් පුරු කෙටින් ගැලවිලා වැටෙනවා පාත්‍රයට. එතකොට වෙන කෙනෙක් නම් කෙස් ගහක් තිබුණත් බත් එකක් ඉසිකරන මානසිකත්වයක ඉන්නේ. නමුත් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ඒ දානීයක විසිකලේ නැහැ. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ කල්පනා කළා මේ සරව ගෑවුණු ඇඟිල්ල වැටුණට පස්සේ මේකම විසිකලොත් මේ දානි පූජා කරපු කෙනා දුකටපත් වෙයි. ඒ නිසා මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පැත්තකින් ඉඳගෙන අර සැරව ගෑවුණු ඇඟිල්ල පැත්තකින් තිබ්බා. තියලා ඒ දානෙක ඒ විදිහටම වැළඳුවා. එතකොට මේ මහාකාශ්‍ය මහරහතන් වහන්සේ මේ සැරව ගෑවුණු ඇඟිල්ලක් වැටුණු පාත්‍රයක් නේද දානිකක් නේද පිණ්ඩපාතයක් නේද කියලා මේ පිළිකුල් කරලා බැහැර කළේ නැහැ. ඒ ලදදී අල්පේච්ඡ මනසකින් යුක්තව ඊළඟට ඒ දානේ පූජා කරපු කෙනාගේ චිත්ත ප්‍රසාදයක් ඇති කරවීම පිණිස මහාකාශ්‍ය මහරහතන් වහන්සේ දානේ වලදුවා. ඉතින් මේක බලාගෙන හිටපු ලාදුරු රෝගියා කල්පනා කළා මුළු සමාජෙම මාව පිළිකුල් කරනවා. මුළු සමාජෙම මාව ළඟින් යද්දි නහය වහගෙන යන්නේ. මගේ ශරීරය දිහා බලන්නෙත් නැහැ. නමුත් මේ උතුම් ශ්‍රමණයන් වහන්සේ මා ළඟට කරුණාවෙන් වැඩම කරලා මගෙන් දානෙත් පිළි අරගෙන මගේ අඩුපාඩුවක් නිසා වැටුණු මේ ඇඟිල්ල වැටිලා තියෙද්දිත් ඒත් පිළිකුල් කරන්නේ නැතුව ඒ ඇඟිල්ල පැත්තකින් තියලා බොහොම නිහතමානී සිතින් මට පේනවා මේ දානය වැළඳුවා කියලා මේ ලාදුර රෝගියා සතුටටපත් වුණා. ප්‍රීතියටපත් වුණා. මහා දානයක් දුන්නා කියලා චිත්ත ප්‍රසාදයක් ඇති කරගත්තා. අවසානයේදී ලාදුර රෝගියා මරණින් මත්තේ ගිහින් දිව්‍ය ලෝකෙ ඉපදුනා. බලන්න එතකොට මේ සරලභාවය කියන දේ Tamanටත් අනිත් අයටත් යහපත උදා කරලා දෙන දෙයක්. එතකොට මේ ස්වභාවයට මේ මහාකාශ්‍ය මහරහතන් වහන්සේගේ හිත හිත පුරුදු වුණේ හිත සකස් වුණේ මේ අනිත්‍ය සංඥාව බහුල වශයෙන් පුරුදු පුහුණු වෙලා ඒ ප්‍රකට වෙලා ඒ පරිපූර්ණ වෙලා ඒ තුළින් නිකලස් භාවයට පත් වෙලා හිටපු නිසා. එතකොට ඒ වගේ කෙනෙකුට කිසි ලෙසකින් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට කැමැත්තක් ආසාවක් බැඳියාමක් ඇති වෙන්නේ නැහැ. දැන් මහාකාශ්‍ය මහරහතන් වහන්සේගේ රූප ස්වභාවය ගත්තත් බුදුරජාණන් වහන්සේට යම් තාක් දුරකට සමානයි. බුදුරජාණන් වහන්සේට තිබුණු මහා පුරුෂ ලක්ෂණ හතක් තිබුණා කියලා මහාකාශ්‍ය මහරහතන් වහන්සේට. එතකොට ඒ නිසා ගොඩක් අය රැවටුණා මේ බුදුරජාණන් වහන්සේ කියලා. එහෙම තියෙද්දිත් දැන් වෙන කෙනෙක් අපි හිතමු ප්‍රසිද්ධ පුද්ගලයෙකුගේ රූපයකට සමාන නම් ඒ පුද්ගලයා නිතර සමාජ ගැවසෙන්නයි බලන්නේ. ඒකට හේතුව අර ප්‍රසිද්ධ පුද්ගලයාට ලැබෙන ලාභ සත්කාර Tamanටත් කොටසක් හරි ලැබෙන හින්දා. ඊළඟට ප්‍රසිද්ධ පුද්ගලයෙකුගේ කටහඬට සමාන තව කවුරු හරි ඉන්නවා නම් එයා නිතර කතා කරන්නයි කැමති. මොකද අර ප්‍රසිද්ධ පුද්ගලයාට ලැබෙන ලාභ සත්කාර Tamanට ලැබෙන හින්දා. ප්‍රසිද්ධ පුද්ගලයෙකුගේ හැකියාවන්ට සමාන තව කෙනෙක් හිටියොත් එයාත් නිතර සමාජ ගැවසෙන්නයි බලන්නේ. මොකද අර ප්‍රසිද්ධ පුද්ගලයාට ලැබෙන ලාභ සත්කාර Tamanට ග්‍රහණය කරගන්න ඕනේ හින්දා. නමුත් මහාකාශ්‍ය මහරහතන් වහන්සේ කල්පනා කළා බොහෝ දෙනා බුදුරජාණන් වහන්සේ කියලා හිතාගෙන Taman වහන්සේට මේ රැවටෙනවා. බුදුරජාණන් වහන්සේ කියලා හිතාගෙන Taman වහන්සේට දන්පැන් පූජා කරනවා. ඒ නිසා තථාගතයන් වහන්සේටයි මේ ගෞරවය හිමි යුත්තේ. මම වනගත වෙනවා කියලා මහාකාශ්‍ය මහරහතන් වහන්සේ අර මේ බොහොම ශුෂ්ක කඳුමුදුනක වාසය කළා. මේ මිනිස් කියන්නේ මිනිස් පියසට මේ පිවිසියේ පිණ්ඩපාත කරගන්න විතරයි. ඊළඟට නිතර පිරිසත් එක්ක වාසය කළේ නැහැ. හුදකලාවේ වාසය කළා. බලන්න එතකොට මේ ඒ හිත කොයිතරම් මේ පරිපූර්ණත්වයට සුන්දරත්වයට පත් වෙලා තිබුණාද කියලා. එතකොට මේ දේවල් පින්නතුනේ අපිට ආදර්ශයට ගන්න පුළුවන්. අද මිනිසුන්ගේ හිත කැළඹිලා තියෙන ආකාරය දකිද්දී අවශ්‍යතා ගොඩගසා ගන්න ආකාරය දකිද්දී ඒ වගේම සිත තුළ මේ පවතින පරිහානිය දකිද්දී අපිට පැහැදිලිවම තේරුම් ගන්න පුළුවන් මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයක් ජීවිත ආදර්ශයට නොගැනීමමයි මේකට හේතුව. මේ ශ්‍රාවක ජීවිත ආදර්ශයට අරගෙන ලාභයට, සත්කාරයට, කීර්තියට, ප්‍රශංසාවට ගිජු නැති මනසක් හදාගන්න පුළුවන් නම් අන්න ඒ මනස හදාගන්න තියෙන හොඳම ක්‍රමේ තමයි අනිත්‍ය සංඥාව පුරුදු පුහුණු කර ගැනීම. එතකොට අනිත්‍ය සංඥාව පුරුදු පුහුණු කරගත්ත කෙනා තමන්ගේ අපි හිතමු ගිහි ශ්‍රාවකයෝ පැත්තෙන් ගත්තොත් අනිත් සංඥා හොඳට පුරුදු පුහුණු කරද්දී තමන් කොයිතරම් මේ ලෝකෙට යම් යම් දේ යහපත් දේවල් කළත් ලෝකෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ලෝකෙට යහපත් දේවල් දැන් අනිත්‍ය සංඥා පුරුදු කරන කෙනා ලෝකෙට යහපත් දේ දෙනවා. ලෝකෙට අවශ්‍ය කරන දේ කරනවා. නමුත් මේ ලෝකෙන් කිසිදු ප්‍රතිචාරයක් ඒකට හොඳ හොඳක් ප්‍රශංසාවක් කීර්තියක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එයා අවශ්‍ය කරන උපකාරය කරලා පැත්තකට වෙනවා. එතකොට දැන් සමහර දෙමව්පියන්ට පුළුවන් දරුවන්ට අවශ්‍ය කරන යුතුයකම් ඉෂ්ට කරනවා මිසක් ආපස්සට කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැති විදිහට හිත මධ්‍යස්ත කරගන්නවා. ඒ වගේම ස්වාමිවරුන්ට භාර්යාවරුන්ට අවශ්‍ය උපරිම යුතුයකම් ඉෂ්ට කරනවා. නමුත් ආපස්සට කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ මේ අපි කිසිදු ආකාරයකින් ලාභයට, සත්කාරයට, කීර්තියට, ප්‍රශංසාවට ගිජු වෙන්නේ නැත්නම් ඒකෙන් අපිට තව විශාල රැකවරණයක් තියෙනවා. ඒ තමයි ලාභ සත්කාර රැකගන්න ප්‍රාණඝාතයක් කෙරෙන්නේ නැහැ අපි අතින්. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා රැක ගන්න හොරකම් කරන්න වෙන්නේ නැහැ. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා රැක ගන්න බොරු කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා රැක ගන්න අල්ලස් දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට මහ විශාල තවත් අකුසල් රාශියකින් වැළකීලා අපි අපේ සරල ජීවිතය තුළ හුදකලා ජීවිතය තුළ සැනසille සුවසේ සාමයෙන් වාසය කරන්න පුළුවන් පසුබිමක් උදා වෙනවා මේ ආකාරයෙන් අනිත්‍ය සංඥාව පුරුදු පුහුණු කළොත්. අතීතයේ වාසය කළ ගිහි පැවිදි ශ්‍රාවකයන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලින් ඈත් වෙලා මධ්‍යස්තව සරල ලෙස සුවසේ වාසය කළා නම් නිදහසේ ඒ වාසය කළෙත් අනිත්‍ය සංඥාව පුරුදු පුහුණු කරලා අනාගතේ යම්කිසි ගිහි හෝ පැවිදි හෝ කෙනෙක් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලින් ඈත් වෙලා සරල ලෙස සැහැල්ලුවෙන් සාමකාමීව හිත නිදහස් කරගෙන වාසය කරනවා නම් ඒ විදිහට හිත නිදහස් කරගන්න තියෙන්නේ අනිත්‍ය සංඥාව බහුල වශයෙන් පුරුදු පුහුණු කරලා වර්තමානයේ වාසය කරන ගිහි පැවිදි ශ්‍රාවකීන් වන අපිටත් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලින් ඈත් වෙලා හිත මධ්‍යස්ත කරගෙන සරල කරගෙන සුවසේ සාමයේ සැනසille වාසය කරන්නට තියෙනවනම් ඇලීම් බැඳීම් වලින් තොරව අල්පේච්ඡව වාසය කරන්නට අපිට අවශ්‍ය නම් අපිට මේ ජීවිතේ ගොඩනගා ගන්න තියෙන්නේ අනිත්‍ය සංඥාව බහුල වශයෙන් පුරුදු පුහුණු කරලා ඉතින් ඒ නිසා අනිත්‍ය සංඥාව පුරුදු පුහුණු කරගෙන යනකොට තමන්ගේ හිතට හොඳටම විශ්වාසයක් ඇති වෙනවා නම් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවට දැන් මගේ හිත ඇලෙන්නේ මධ්‍යස්ථයි කිසිදු ලෙසකින් ඒ වගේ දේවල් වලට මගේ හිතේ අවශ්‍යතාවයක් නැහැ කියලා අන්න අනිත්‍ය සංඥාවේ භාවනා ඵලය ලැබුණා කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී විස්තර කරනවා. එතකොට මේ දේශනාව යම් කිසි කෙනෙක් පරිශීලනය කරන්න කැමති නම් මේ දේශනාව අඩංගු වෙන්නේ අංගුත්තර නිකායේ හතරවෙනි කොටසේ සත්තක නිපාතේ විත්තත සත්ත්ව සංඥා සූත්‍රය තමයි මේ ධර්ම කාණ්ඩය ඇතුළත් වෙන්නේ. ඉතින් මේ ධර්ම කාණ්ඩයේ ශ්‍රවණය කරලා යම් ආකාරයක ධර්ම ප්‍රීතියක් ධර්ම සංවේගයක් ඒ වගේම සිතේ අවබෝධයක් අවබෝධයේ පිණිස උපකාරී වන කුසල ධර්මයක් ඒ වගේම කුසල ඡන්දයක් ඉපදුනා නම් මේ අනිත්‍ය සංඥාව පුරුදු පුහුණු කරන්න මේ ඉපදුනා වූ කුසල ඡන්දේ කුසල සිත පුණ්‍ය සිතවිලි සියල්ල තම තමන්ගේ සිතේ පවතින සියලු ඇලීම් බැඳීම් දුරු කරලා නිර්වාණය තුල සිත පිහිටුවාගෙන චතුරාර්ය සත්‍ය ධර්මය ගෞතම බුදු සසුන තුල පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්නට මේ ශ්‍රී සද්ධර්මයේ කාන්තින් හේතු ආසනා වේවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න සාදු සාදු සාදු ආකාසත්තා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු බුද්ධ ශාසනං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු බුද්ධ දේශනං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති එම ධර්මානුශාසනාව පැවැත්වුවේ මාළඹේ පිටුගල අමාවතුර භාවනා සුවාසේ පූජ්‍යපාද අමම්පොළ ඥානවිජය ස්වාමීන් වහන්සේ